ඔබතුමා කියන මේ බිලියන් යාට නැති වෙලා කියනවා කියලා. මේ බිලියන් 4000ක් නැති වෙලා තියෙන ආණ්ඩුවක් ගැන අපි කතා කරන්නේ. වුරුදු 12ක කාලෙක තමාලා කරපු දේවල් සම්බන්ධයෙන් විලිලැජ්ජාවක් නැතුව නිහඬ වෙලා එක පරීක්ෂණයක් ලබල දුන්නාද. අපි නිහඬ නෑ අපි මේක පරීක්ෂණ යොමු කරා. පස්සදොරෙන් කරන්න තියෙන දේ බොහොම විවෘතව මුළු ලෝකෙටම පෙන්නනවා. එදා පස්සදොරෙන් ඇවිල්ලා ඕන විදිහකට ඩොලර් එක වික්කා එක පැත්තකට රුපියල් වික්කා අනිත් පැත්තට මේ වගේ තමයි වෙලා තියෙන්නේ. නිමල් සිරිපාල ඇමතුමා කිව්වා මේ සංචිත අඩු වුණා කියලා. මේ තමත් සතුටින් කියන්න අවශ්‍ය වන්නේ අඩු වෙලා නෑ. ඊට වැඩිය වැඩි වෙලා තියෙනවා. මේ රටේ ආයෝජනය ගලාගෙන එන්න ඒ ක්‍රමවේදය හරම් වෙලා තියෙනවා. කවුරුත් වැරද්දක් කළා තියෙනවා නම් ඒක හෙළිදරව් කිරීම තමයි අපිට අවශ්‍ය වන්නේ.